මුල්ගහවෙල කුලී පිටියේ ශ්‍රී විජේතුංගාරාමාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද දේවාලයේම විනීත ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු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 භික්ඛවේ අදිවචනං යතිදං පුඤ්ඤන්ති සදහවත් වාසනාවන්ත සත්පුරුෂ හිමත්නි සතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවකින් ලෝකෙට කියා දුන්න ඒ මහා සද්ධර්ම සාගරයෙන් දහම් බිඳක් පමණ ශ්‍රවණය කිරීමට සූදානම් වෙලා සිටින මොහොත. දැන් අපි සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයකට සවන් දීලා ධර්ම දානමේ පින්කම සම්පූර්ණ කර ගැනීමට ලෝකයේ ලැබෙන බොහෝ දේවල් පින්වත්නි මිනිසුන්ට ලැබෙන බොහෝ දේවල් ජීවිත කාලය තුල ඒවා අපට කොයි මොහොතක හෝ ඒවා අහිමි වෙන්නේ නැද්ද? අපට අහිමි වෙනවා. ඒවා අහිමි වෙනවා අහිමි අහිමි වෙච්ච බව සමහර වෙලාවට අපි දන්නේ නැහැ. නැති වෙලාද කියනවත් අපි දන්නේ නැහැ නැති වෙලා අපි දන්නේ නැහැ. ඒක තමයි ලෝකේ ලෞකික දේවල් වල තිබෙන ස්වභාවය. ඒ සියලු දේවල් බුදුරජාණන් වහන්සේ වදාළේ අපට අතහැරලා දාලා යන්න සිද්ධ වෙනවා. ඒ භෞතික දේවල් වල අපට ප්‍රයෝජනෙ තියෙන්නේ ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුළ ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුළ විතරයි. එතනින් එහාට පින්වත් මේ භෞතික කිසි දෙයක පරලොවට කිසිදු බලපෑමක් නැහැ. කිසිසු කිසිතු ගනුදෙනුවක් නැහැ. කිසිදු සම්බන්ධතාවයක් නැහැ. මනුෂ්‍යයා ජීවත් වෙලා ඉන්න කාලය තුල පමණයි මේ භෞතික දේවල් වල තියෙන ගනුදෙනුව තියෙන්නේ. එතනින් එහාට මිනිස්සෙක් අරගෙන යනදී ලෝකිත කියන්නේ බුදු කෙනෙක්. ඒක ලෝකෙ වෙන කිසි කෙනෙකුට විශ්ේ වෙන්නේ නැහැ. මිනිස්සයා මේ ජීවිතේ රැස් කරන යම් කිසි පිනක් තියෙනවා නම් මේ ජීවිතේ යම් කිසි කුසලයක් තියෙනවා නම් මේ ජීවිතේ මිනිස්සු කැටි කරගන්න ගුණයක් තියෙනවා නම් ඒ ටික යාට අහිමි වෙයිද? ඒ ටික යාට අහිමි වෙන්නේ නැහැ. එතකොට මිනිස්යාට පිළිසරණක් වෙන්නේ පිහිටක් වෙන්නේ ඒ රැස් කරගත්තු පිණි කුසලී ගුණී බලපෑම විතරයි. වෙන කිසි දෙයක බලපෑම වෙන කිසි දෙයක බලපෑමක් පින්වත් මේ පරිලවට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බම් පහය ගමනීය සියල්ල සියල්ල අතහැරගෙන යයිති ඒ සියල්ල අතහැරගෙන යන ගමනේ අතහැරගෙන යන ගමනේ අපට අරගෙන යන්න පුළුවන් දේ තමයි අපි මේ රැස් කරගන්නේ. ඒතර මිනිස්සෙකුට අහිමි වෙන්නේ රැස් කරගන්න පින. අන්නේ පින දෙන කාරණා ටිකක් ඔබට මේ දේශනාවෙන් මම මේ සුළු වේලාව තුළ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි මේ දේශනාව දේශනාවේ නම තමයි මාපුඤ්ඤ බායි සූත්‍රය. මාපුඤ්ඤ බායි සූත්‍රයේ ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ අභ්‍යාකත කියන වගේට. එතකොට පින්වත්නි මාපුඤ්ඤ බායි කියලා කියන්නේ මා කියන්නේ එපා. පුඤ්ඤබාහි පිනට බිය වෙන්න. ඒතරගේ තේරුම පිනට බිය වෙන්න එපා. පිනට බය වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කරපු ඊටාම ලස්සන රමණීය දේශනාවක්. ඒතර මේ ලෝකයේ පින්වත්නි පිනගෙන කියා දෙන්නේ පින ලෝකෙට හඳුන්වා දෙන්නේ කවුද? බුදුරජාන් වහන්සේ නමක් විතරයි. ලෝකෙ වෙන කිසි කෙනෙකුට පින පිනගෙන කියන්න බෑ. වෙන ලෝකයට හඳුන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේලා පමණයි. එතෙක් ලෝකයට පින ප්‍රකටනේ අප්‍රකටයි. ඒතර මහසෑම මිනිසෙකුටම ජීවිතේ මිනිස්කම් ලැබුවා පමණි මිනිස්කම් ලැබපු පමණින් පිංගස් කරගන්න වාසනාව නැහැ. පෙරපිනක් නිසා මනුස්ස ලෝකේ ඉපදුනාට ඒ මනුස්ස ලෝකේ ඉපදිච්ච හැමෝටම පින රැස් කරගන්න බෑ. හැමෝම පින රැස් කරගන්නවද බලන්න. බහුතරය රැස් කරන්නේ මොනවද? බහුතරය රැස් කරන්නේ විපාක පිණිස අකුසල. සමහරට පින කියන වචනේවත් දන්නේ නැහැ මිනිස්සු ලෝකේ. එහෙම එකක් අහලත් නැහැ. ඒ නිසා බුද්ධ ශාසනයක කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ ගියාට පස්සේ එයාට ජීවිතේ දියුණු කරගන්න පුළුවන් සුන්දරම දේ තමයි. රැස් කරගන්න පුළුවන් සුන්දරම ආධ්‍යාත්මික වටිනාකම තමයි පින. එතකොට ලෝකයේ පින්වත්නි අවබෝධයක් තියෙන මිනිසෙකුට විතරයි පිනක් රැස් කරගන්න තියෙන්නේ බුද්ධ ශාසනයකින්. බුද්ධ ශාසනයකින් පිට අවබෝධයෙන් යුතුව පිනක් රැස් කරගන්න වාසනාව නැහැ. සමාන මිනිස්සු අපිට පේන වෙන වෙන මිත්‍යා දෘෂ්ටිකය පව ආගම් වල අය පවා එක එක දේවල් දෙනවා. දානමාන දෙනවා. එක එක දේවල් කරනවා. හැබැයි ඒගොල්ලෝ ලෞකික සම්මාදිට්ඨියක් පිළිතලා ලෞකික සම්මාදිට්ඨියක් පිළිලා නෙවෙයි කරන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙනවා පිනක් රැස් කරගන්න නම් කෙනෙකු තුල අවබෝධය පිහිටන්න ඕන. අවබෝධය තමයි ලෞකික සම්මාදිට්ඨියක් පිහිටන්න ඕන. දැන් බොහෝ සමහර ආගම් තියෙනවා පරලෝ පිළිගන්නේ නැහැ. පරලෝ පිළිගන්නේ නැහැ. එතකොට මේ බඳු කෙනෙකුට මේ ජීවිතය තුළ අවබෝධයෙන් පිනක් රැස් කරගන්න පුළුවන්ද? අවබෝධයෙන් පිනක් රැස් කරගන්න බෑ. તો ලෞකික සම්මාදිට්ඨියේ තමයි ශ්‍රාවකයා ප්‍රවේශ වෙන්න ඕන. ලෞකික සම්මාදිට්ඨියට ප්‍රවේශ වුණේ නැත්නම් එයාට අවබෝධි අවබෝධයෙන් යුතුව පිනක් රැස් කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒතකොට ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ පින්වත්නි දුන් දේ විපාක තිබේ. ඊළඟට සේවා කිරීමේ විපාක තිබේ. මහා දානම විපාක තිබේ. ඊළඟට පින්පව් වල විපාක තිබේ. මවට සැලකීමේ විපාක තිබේ. පියාට සැලකීමේ විපාක තිබේ. ඕපපාතික සත්වලෝක තිබේ. සොකී ඥානී ජීවිතය අවබෝධ කරගත්තු ආර්යයන් වහන්සේලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වැඩ සිටිනවා. කියන්නේ මානසිකත්වයෙන් යුක්ත බව. ඒකට කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. ඒ ලෞකික සම්මාදිට්ඨිය තිබුණොත් තමයි යා මේ පිළි විපාක පිළිගන්නේ. හොඳ කළොත් හොඳ හොඳ විපාක නරක කළොත් නරක විපාක එනවා කියන පිළිගැනීම ඇති වෙන්නේ ලෞකික ලෞකික සම්මාදිට්ඨිය හරහා. එතකොට පරලෝක පිළිබඳ පිළිගන්නේ නැත්නම් මෙලෝ පරලෝක පිළිගන්නේ නැත්නම් එයා පින් පව වලට එයා පින් කරන්න පෙළඹෙන්නේ නැහැ. පව අතරින්න අකමැති වෙන්නේ නැහැ. ඒ විපාක පිළිගන්නේ එයා ඕන කාලයකට ජීවත් වෙන්න කැමති වෙනවා. ඒ පරලෝක ගැන විශ්වාසය නැහැ. මෙලොවක් ගැන විශ්වාසය පරලොවක් ගැන විශ්වාසයක් නැහැ. පින් පවුල විපාක තියනවා කියලා විශ්වාසයක් නැහැ යාට. ඒ නිසා ඉබඳු මිසදිටු කෙනෙකුට බුද්ධ ශාසනය තුල ගමනක් නෑ. දියුණුවක් නෑ. તો ලෞකික සම්මාදිට්ඨිය යුක්ත කෙනා තමයි පින් රැස් කරගෙන, ගුණ දියුණු කරගෙන, සීලය දියුණු කරගෙන, සමාධි දියුණු කරගෙන, ප්‍රඥාව දියුණු කරගෙන මේ බුද්ධ ශාසනය ඉදිරියට යන්නේ. එතකොට යා තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණෙන්නේ. ලෞකික සම්මාදිට්ඨිය නැතුව ලෝක සම්මාදිට්ඨිය එන්න බෑ. ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණීම කියලා කියන්නේ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධයටපත් වීම. ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධයේ තුලින් තමයි කියන්නේ මේ දුකින් නිදහස් වීම කරා එයා පැමිණෙන්නේ. ඒතර පින්වත්නි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ කරන්නේ මහා සංඝයාට. උන්වහන්සේ දවසක් දේශනා කළ මාබික්කවේ පුඤ්ඤානම් බායික්ක. පින්වත් මහන්නේ කොයිම වෙලාවකත් ඔබ පිනට බය වෙන්න පිනට බය වෙන්න එපා කියලා. ඊළඟට උන්වහන්සේ දේශනා කරන සුකස්සේ කම්බික්ක වේද වචනම්. මහන්නේ මම ඔබට පෙළ කියන්නේ සැපයට කියන වචනයක් කිව්වා. බලන්න කිව්වද බුදුරජාණන් වහන්සේගේ පෙළ ගැන විස්තරي කොච්චර ලස්සනද? සුකස්සේක ආදි වචනම්. පෙළට කියන තව වචන. සැපයට කියන තව වචනයක්. පෙළ කියන්නේ සැපයට කියන තව වචනයක්. ආදි වචනක්. එතකොට යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකයට ඇවිල්ලා මනුස්ස ලෝකයේ සැප විඳිනවා කියන එක රහස මොකද්ද? ඉන්නේ. මනුස්ස ලෝකෙට එන සියලු දෙනාම පින්වත්නි සැපසී ජීවත් වෙනවද? නෑ, කුයි තරම් අසරණ මිනිස්සු ඉන්නවද? ඊට වහලක් නෑ. සමහර මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් බලනකොට සමහර ගෙවල් වල ඉතිරි දිවහලා තියෙනවා. චූටියට කොටු කරලා, ලී කොටු ගහලා කොටු කරලා චූටි ගෙවල්. සමහරට සොහොන් භූමිය වල ජීවත් වෙනවා. සැපදිනවද? මනුස්ස ලෝකයට ආවට මනුස්ස ජීවිතේ සැප ලබන්න ඕන කරන පින ජීවිතේ රැස් කරගන්න ප්‍රමාද වෙලා. සමහර රටවල තියෙන පින්වත් මහා ඉඩෝවේ කෑමනේ ශරීරයට දරයිපල් වගේ කේන්දර විලා ඇවිදින ඇට සැකිලි කණ්ඩනේ බොණ්ඩනේ එහෙම රටවල් නැද්ද? කුයී කරන් තියෙනවා අප්‍රිකානු රටවල් වල. ආහාර අහිමිය. ඇයි සංසාරේ දීලනේ. මනුස්ස ලෝකෙට කොහොමද කරකිලා ආවා. හැබැයි සැප විඳින්න තරම් බලවත් පින්නේ මතු වෙන්නේ. දැන් ඔබේ ජීවිත බලන්න. එතකොට කොයිතරම් අපි වාසනාවන්ත සැනසීමදායක ජීවිත ගෙවනවද? එතකොට මේ සියලු දේවල් රහස හැටියට භාග්‍යවත් වහන්සේ අපට සඳහන් කළේ කෙනෙක් ජීවිතේ රැස් කරගන්න පුණ්‍යමය මහිමය. පිළී තිබෙනා වූ අසිරිමත් වූ බලපෑම. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ පිනට සැපයක් කියන වචනේ යොදලා තියෙනවා. පින පින කියන්නේ සැප විඳින බව. සැපයක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදය. ඒතර අපට මේ ජීවිතයේ තුමුල පින අවශ්‍ය නැද්ද? පින අවශ්‍යයි. ඇයි? බැරි වෙලාවක් පිනින් තොරව අපි ගියොත් එහෙම මරණින් මත්තේ දුගතියක වැටුණොත් එතකොට දුගතියක ඉපදිච්ච කෙනෙකුට ඉන්ට්‍රස් කරන්නත් බෑ කුසල් දියුණු කරන්නත් බෑ. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මනුස්ස ජීවිතේ පින තමයි පදනම. පසුබිම. ඒ පිනේ පීතලයා ජීවිතේ දියුණු කරගන්න කුසල්. ඒ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරන ධර්මතා ටික ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ටික ජීවිතේ දියුණු කරන්න ඕන අර පිණී පිටලා අන්ත හසරන දුගී වෙලා පින්වත්නි ජීවිතේ කුසල් දාම් දියුණු කරගන්න පුළුවන්ද? එබඳු මානසිකත්වයක් එන්නේ නැහැ. ඊළඟ ත්‍රිසන් ලෝකෙට වැටෙනොත් බැරි වෙලාවක් පින්තුනි පිනක් ඇතුව ඒගොල්ලෝ ජීවිතේ පින් රැස් කරගන්නේ. පිනකුත් නැහැ කුසලයකුත් නැහැ. ඒතොර මේ දුගති ආත්මවල කිසිම කෙනෙකුට පින්වත්නි පින් රැස් කර ගැනීම වාසනාව නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට වදාළේ සියලු කෙනෙක්ම ජීවීවා පැවිදිවා සියලු කෙනෙක්ම මේ ජීවිතේට පින් රැස් කර ගන්න ඕන. ඒක තමයි ජීවිතේ පදනම. බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන ලස්සන සිදුවීමක්. උන්වහන්සේගේ අතීත ජීවිත උදාහරණයට අරගෙන බෝසතාණන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ සසරේ කරපු පුණ්‍ය මහිමේ කොයිතරම් උන්වහන්සේ ජීවිතයට බලපෑවද කියන කාරණේ භාගතුන් වහන්සේ තාම ලස්සනට මේ දේශනාවේ සංගයට කියා දෙනවා. එතකොට බෝසතාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ පහළ වෙච්ච මේ ලෝකේ පහළ වෙච්ච පිණී මූර්තිය. නේද? ඊට වඩා පිනගෙන දන් තව කෙනෙක් හිටියද? ඊට වඩා පිනගෙන දන්න කෙනෙක් තව නැහැ. ඒතර උන්වහන්සේ සංසාරේ පාරමී පුරා සාරාංශකීය කල්පලක්ෂයක් පුරා උන්වහන්සේ සසරේ මහා පුදුම විදිහට මේ ගුණ දහම් දිනු කළා පිළ රැස් කරගත්තා. ඒතර උන්වහන්සේ සංසාරේ මේ කරපු පුණ්‍යමේ ක්‍රියාවන් වල විපාක අත්විඳ කොහැටි බුදුරජාන් වහන්සේ සංඝයාට කියා දෙනවා. අවිජානාමිකෝ පනහම්බිකෝ දීඝනත්තං කතානම් පුඤ්ඤානම් දීඝනත්තං ඉත්තං කාන්තං මනාපං විපාකං පච්චන භූතං පින්වත් මහන්නේ මම දීර්ඝ සසරේ කලින් ජීවිතවල බොහෝ පින් කරගත්තා. ඒ කරගත්තු පුණ්‍ය ධර්මයන්ගේ ස්වභාවය ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ සැප විපාක මිලක් බව මං මනාකොට දන්නවා කියලා. ඒ සැප විපාක ඉෂ්ඨෝ කාන්තෝ මනාප වූ උපාස මම විඳපු බව හොඳින් මම දන්නවා කියලා. ඒතර බුදුරජාන් වහන්සේ මේ පිනගෙන කියා දෙන්නේ පින්වත් කී පින පිළිබඳ හොඳ අවබෝධයක් මනා අවබෝධයක් ඇති වුණා. පරිපූර්ණ අවබෝධයක් ඇතුව තමයි ලෝකෙට පිනගෙන කියා දෙන්නේ. උන්වහන්සේ පිනේ විපාක මනාවකට අත්විඳ කිනා ලෝකේ. ඒතරම් පිනේ විපාකක් ඉඳපු කෙනෙක් මානව සංහති කොතනකවත් පින්වත්නි පහළ වුණේ නැහැ. එහෙම වார்த்தාවක් නැහැ. හිතපු බවට. ඒතර බුදු බුදුරජාන් වහන්සේ තමයි පිනේ අග්‍රම ඵලයේ අග්‍රම ඵලයේ භුක්ති විඳපු ශ්‍රේෂ්ඨ මිනිස්සුත්. හරි පුදුමයි. ඒ බුද්ධ ජීවිතේ බෝසත් ජීවිතේ විමසා බලනකොට කින්වත් පුදුම විදිහේ ශ්‍රද්ධාවක් ගෞරවය මේ හදවත් තුළ උපදිනවා. ඒතර බුදුරජාන් වහන්සේ වදාලා ඒ ප්‍රිය වූ මනාප වූ විපාක මහණනි මං විඳ බව මනාකොට මම දනිමි කියලා. උනාසි දේශනා කරනවා සත්ත්ව වස්සානි මෙත්ත චිත්තම් භාවේසි මම මහණනි පෙර ජීවිතවල එක දෙකට ආත්ම හතක් මෛත්‍රී සිතම වැඩුවා කියලා. ආත්ම හතක් එක දිගට උන්වහන්සේ වඩලා තියෙනවා මොකද්ද? මෛත්‍රී සිත. පුදුමයි. ඒතර කෙනෙක් ජීවිතේ එක දිගට මහාත්ම හතක් උන්වහන්සේ ආගම හතක් කලින් ජීවිතවල මෛත්‍රී සිත දිනු කරලා තියෙනවා. ඒතර උන්වහන්සේගේ හිත තුළ තිබිච්ච මෛත්‍රී මොන වගේ එකක් වෙන්න ඕනද? අසාමාන්‍ය නිශ්චිත උන්වහන්සේගේ ජීවිතය තුළ තිබුණා. එතකොට මේ මෛත්‍රී සහගත බව බුදුරජාන් වහන්සේගේ ජීවිතයේ තිබිච්ච මෛත්‍රී සහගත බවට සසඳන්න වෙන කෙනෙක් ලෝක ධාතුවේ මේ මිනිස් ලෝකයේ හිටියේ නෑ. දෙව් ලෝකෙ හිටියේ නෑ. බඹ ලෝකෙ හිටියේ නෑ. තුන් ලෝකේ කොතනකවත් එතරම් මිශ්චිකක් වඩපු කෙනෙක් හිටියේ නෑ. බලන් උන්වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් හැටියට අර සාන්තිවාදී යාතකයේදී වෙච්ච සිද්ධිය හොඳම නිදසුන ආශ්‍රමවත් තුෂිතක් කලාපු රජුගේ වදකේ අලවා ඇඟේ කෑලි කපද්දී අංශු මාත්‍රික ද්වේෂසහගත හිත ඇති උනේ නෑ කියනවා. රජුරු ගැනවත් වදකියා ගැනවත් මේ අංශු මාත්‍රික ද්වේෂයක් උපන්නේ නැහැ කියන අපට වුණා නම් කැලි කපන එක නෙමෙයි පොඩ්ඩක් චිනිත්තු වුණා මොනවා නොකියයිද ඒ තරම් අපි වේගයෙන් අපි ද්වේෂ සහගත වෙනවා කෝපයටපත් වෙනවා කෝපේ පළ කරනවා අර ශරීර අවයවයන් ශරීර අංගෝපාංග පීයෙන් මේ කපද්දී කඩුවෙන් කපද්දී උන්වහන්සේගේ හිත මොන තරම් වැලිලා තියෙන්නේ නැද්ද? ඉවසීම මෛත්‍රී ගුණී නිශ්චිතින් උන්වහන්සේ වාසය කරා කියනවා. සිත්පතුව කියනවා. ආන් ඒ නිසා පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ තිබිච්ච මෛත්‍රී සහගත බව ලෝකේ මහා විශ්මිත එකක්. ඊළඟට උන්වහන්සේ දේශනා කරන සත්ත්ව වස්සානි මෙත්ත චිත්තං භාවිත්වා සත්ත්ව සංවට විකප්පේ නයිමං ලෝකම්පන රාගමි. පින්වත් මහණනි මං ඒ විදිහට ආත්ම හතක් එක දිගට මෛත්‍රී සිත වඩලා නැසෙන වැඩෙන කල්ප හතක් නැසෙන වැඩෙන කල්ප හතක් මම නයිමං ලෝකම්පන රාගමි මිනිස් ලෝකිතාවිනේ කියනවා. මොකේ බලපෑමද? මෛත්‍රී සිතේ බලපෑම. මිනිස් ලෝකේ බුදුන් ඉපදලා තියෙන්නේ සුගතියේ. දෙව්ලොව. දිව්‍ය ලෝකවලට තමයි උන්වහන්සේ ඉපදලා තියෙන්නේ. දිව්‍ය ලෝකවලම ඉපදලා තියෙන්නේ. මනුස්ස ලෝකිතාවේ නැහැ කියනවා. ඊළඟට පින්වත්ටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංවට්ට මානසුදානං වික්කවේ ලෝකං ආබස්සරූප ගමි ලෝකේ නැසෙන කල්පේ බෝසතාණන් වහන්සේ ආවස්සද කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා කියනවා. මේ පුණ්‍ය පුණ්‍ය ධර්මයන්ගේ බලමහිම. පිළි බලපෑමෙන් ඊට පස්සේ ආවස්සද කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා කියනවා. ඊළඟට උන්වහන්සේ කියන විවට්ටමානී ලෝකේ ශුන්‍යක් ලෝකේ නැසෙන කාලේ උන්වහන්සේ ප්‍රකාශ කළා බ්‍රහ්ම විමාන උපජාමි උපජාමි ඒ කියන්නේ බ්‍රහ්ම විමානයක ඉපදුනා කියනවා. ඒ පිණි බලපෑමයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා සත්තක්ඛත් බ්‍රහ්මා හෝමි මහා බ්‍රහ්මා මේ පින්කම් වල බලමයි මේ මහණනි හත්වතාවක් හත්වරක් මහා බ්‍රහ්මයා බවට පත් වුණා කියලා සත්තක්ඛත් හත්වතාවක් මහා බ්‍රහ්මයා වෙලා ඉපදුනා කියව කලින් ජීවිතවල පුණ්‍ය මහිමේ බලපෑම. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියා දෙනවා චක්කින් සක්කත්තුන් කෝපනාහම් බික්කවේ සක්කෝ අහෝසි. ඒ විතරක් නෙමෙයි පින්වත් මහණනි මම මේ පින්කම් වල හේතුයෙන් බලපෑමේ පෙර ජීවිතේ චක්කින් සත්තක්කත්තුන් කෝපනාහම් බික්කවේ සක්කෝ අහෝසි 36 වතාවක් සක්දු බවට පත් වුණා කියලා. 36 වතාවක් ජීවිත කවුද? සක්ක දේවීන් දෙවියන්ගේ අධිපති. දෙදෙව්ලොවට අධිපති වුණා කියනවා. පුණ්‍ය මහිමයන්ගේ බලපෑම. පුණ්‍ය ධර්මයන්ගේ විපාක විඳලා තියෙන මේ විදිහට. ඒතර පින්වත්නි, සත්‍යෙමුතු වෙන්න පුළුවන් නිකන් ඉඳලා. සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වෙන්න නිකන් ඉඳලා බෑ. සක්‍ර දේවේන්ද්‍රයා බවට පත් වෙන නම් මනුස්ස ලෝකේ බලවත් බලවත් වූ පින්කම් කරන්න ඕන. ජීවිතේ පුණ්‍ය ගංගාවක් වෙන්න ඕන. ඒ පුණ්‍ය මහිමින් තමයි කෙනෙක් පින්වත් ඒ තනතුරට යන්නේ. දෙදෙව්ලෝට අධිපති දෙවියන්ගේ අධිපති තමයි සක්දෙවිඳු. දැන් එතකොට අපි දන්නවා බුදුරජාන් වහන්සේ කාලේ සක්දෙවිඳු බවට පත් වුණේ කවුද? මනුස්ස ලෝකේ හිටපු මග. මග තමයි අද දිව්‍ය ලෝකයේ මේ සත්බින්දු බවට පත්වලා ඉන්නේ. දෙවියන්ගේ අධිපති වෙලා ඉන්නේ. ඒතර මගමානවක ජීවිතේ කරපු පින්කම් හොදවට මේ චරිතය සඳහන් වෙනවා. මගමානවක ජීවිතේම කැපකලේ පින්වත්නි මුළු ජීවිතේම කැපකරේ අනුමෙමි. පරෝපකාරාය පරෝපකාරයේ තමයි එතුමාගේ ජනප්‍රියම දේ බවට පත්වලා තිබුණේ. එතකොට ඒ පරෝපකාරයන් කළේ ඒ සමාජ සේවයන් කළේ ඡන්දය ඉල්ලන්නේ කාදර නෙමෙයි. පාර්ලිමේන්තු යන්න බලාගෙන නෙමෙයි. ඒ කාලේ මිනිස්සු පින් කළේ ඒ කාලේ මිනිස්සු සමාජ සේවය කළේ පින බලාපොරොත්තු වෙයි. පින අපේක්ෂාවයි. අද කාලේ මිනිස්සු සමාජ සේවය කරන්නේ සමාජ සේවය කරන්නේ එක්ක ප්‍රසිද්ධ වෙන්න එක්ක දේශපාලනය කරන්න. ඇයි පිනේ වටිනාකම දන්නේ නැහැ. ඒ නිසා යම් කිසි ක්‍රියාවක් මනුස්ස ලෝකයේදී අපි කරනවා නම් අපි අපේක්ෂා කරනවලු කන්ද. අපේක්ෂා කරනවා පින. පින මුල් කරගෙන වැඩ කරන්න. පින මුල් කරගෙන සේවය කරන්න. අපි කරන මේ සේවය හරියට කරොත් කොච්චර පිනක්ද? දැන් වෛද්‍යවෘතිය ආරම්භ කරන, හෙද සේවය ආරම්භ කරන. හරියට කරොත් මහා පින්කම්. හොරා කියවෝ හොරට කරොත්, බොරු කරොත්, වංචා කරොත් මිනිස්සුන්ගේ සල්ලි ගත්තොත් තුරේ සේවී පිනක්, සේවී පිනක් බවට හැරිලා නැහැ. ඒ නිසා මිනිසියෙකු කරන සේවී පිනක් කරගන්නත් පුළුවන්. හරියට කළොත්, අවංකව කළොත් ඉතින් බුදුරජාන් වහන්සේ කාලේ මේ මගමානවක සද්දේවුදු බවට පත්ුනේ අර මනුස්ස ලෝකයේදී කරපු මහා පින්කම් වල බලමහිමින් බලපෑමෙන් ඒකේ සඳහන් වෙනවා යා දෙමව්පියන්ට දෙවිහිමින් සලකලා තියෙනවා. ඔන්න පින්කමක්. ගෙදර ඉඳගෙන කරගන්න පුළුවන් පහසුවෙන්. අම්මා තාත්තා ඉන්න අයට. මොකන්ද? දෙමව්පියන්ට දෙවියන්ට වගේ සලකන්න. දිවාරේ ජීවිතේට පින ගලනවා. ඔන්න පින් කරගන්න අවස්ථාව. සල්ලි යන්නේ අම්මට තාත්තට පුළුවන් විදිහට සලකන එක. එතකොට සමහර මිනිස්සු සල්ලි තිබුණත් ඒවා තමන්ගේ අතින් කරන්න තමන්ගේ අතින් කරන්න කැමති නෑ. සේවකව ධම්මල කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට සල්කනවා වගේ කෙනෙකුට හිත හිතා සතුටු වීකින් කරගන්න පුළුවන් තමන් දෙමව්පියන්ට බත් ටික දෙන එක අති ආදරෙන් බත් ටික කවගේද? කවදාවත් කින්වත් දෙමව්පියන්ට හිත රිදෙන දේවල් කියන්න එපා. ඇලුම් පද කියන්න නම් එපා. සංසාරේ විපාක දෙනවා. ආදරණීය අම්මා මේ අපේ කට හැදුවේ. මේ ලේ කිරි කරලා පොවලා කට හදලා අතපය හදලා බැරි වෙලාවක් අපට තෝ කිව්වොත් මිනිස්සු ලක්ෂයකට බැන්නට වඩා පව්. පරිස්සම් වෙන්න. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව දෙමාපියන් සලකන එක දෙමව්පියන්ට උපස්ථාන කරන එක මහ පිංකමක්. gedelinan කරගන්න පුළුවන් එක. ඒක මගමානෝ කළා. එතකොට කුලදෙටුවන්ට ගෞරව සත්කාර කළා. කුලදෙටුවන්ට අපහාස කළේ නෑ. පවුලේ වැඩිමහල්ලයිට අපහාස කළේ නෑ. ඒගොල්ලන් නිඳා අපහාස කරේ නෑ. ඊළඟට සඳහන් වෙනවා එයා කතා කරපු වචන සෞම්‍යයි කියලා. ඊටාම අම මේ කියන්නේ කෙනෙකුට අහගෙන ඉන්න බැරි දුෂ්ට, නපුරු, නරක වචන පාවිච්චි කළේ නෑ කියනවා. දැන් සමහර මිනිස්සු බලන්න ගෙවල් වල ඇහුණාට පස්සේ කටින් පිට වෙන්නේ හොඳ වචනද? කටවලින් පිට වෙලා යන්නේ සුවඳ හමන වචනද? නෑනේ. පලාත ගහගෙන ඉන්න බෑනේ. තමන්ගේ අම්මට තාත්තට බයිනවා සමහර මිනිස්සු වෙලා අපිට කියනවා. ඔය ප්‍රශ්නේ නෑ පන්සල් වලට. අහගෙන ඉන්න බෑ කියනවා. දූෂිත වචන වලින් තමයි බන්නේ. ආයි පින්වතුනි සසරේ නම් නිදවන්ට මිසක් සැනසීම දෙන අවස්ථාවක් නෑ. වෙනසීම තමයි සැනසීම නෑ. ඒතර දුෂ්ට නපුරු වචන කිසි කෙනෙකුට වචන වලින් ගහන්න එපා. වචන වලින් ගහන්න එපා. වචන කියන්නේ කටේ කෙටේ කියලා බුදුරජාණන් වහන්සේ එක තැනක කියනවා. කටේ තියෙන කෙටේදී මොකද්ද? දුෂ්ට වචන. පුළුවන් තරම් ඉවසන්න. ඒක Tamanට වාසි. කියන කෙනා ඕන දෙයක් කියපු දෙන්න අපට මොකෝ. ඔබේ ඔබේ ජීවිතේ ඔබේ ගුණය රැක ගන්න ඔබ ලෑස්ති වෙන්න. ඒක පාවල දෙන්න එපා තව කෙනෙකුනි. එයා වපුරන දේ එයා කරගහගෙන යයි. අපි වපුරන දේ අපිට කරගහන්න වෙනවා. ඒකයි ධර්මතාවය. එනිසා බුදුරජාන් වහන්සේ වදාළේ හොඳට සෞම්‍ය මිහිරි වචන, මුදුමලොක් වචන, ආදරණීය වචන කතා කරන්න. ඊගස්සෙනවා. එතකොට ඒක කළා මග මානවක. ඊළඟට කියන කවදාවත් පින්වත් මග මානවක ජීවිතේ මනුස්ස ලෝකයේදී කේලම් කිව්වේ නැහැ. අද්ද කේලම් කියන්නේ පුතුමයි. පුතුම කේලම් කියන්නේ කොටවන්න මිනිස්සු. කේලම් විශේෂඥයෝ ඉන්නේ. වැඩිපුරම ඕනම තමයි කියලා කියන්නේ. හරි බලන්නකයි. කේලම් කීම විපාක තමයි මරණින් මත්තේ කල්පයක් නෙවේ. බැරි වෙලාවත් දෙකොල්ලක් දෙන්නේ ભેදකලොත් කල්පයක් නෙවේ කියනවා. අසමගින් ඉන්න නිසා සමගිකල කතා කරලා කල්පයක් සුගතියි. අන්න නිසා මග මානව ජීවිතේ කේලම් කිවි නෑ. ඒක පිළිතුරු කරා. ඒක බැහැර කළා. ඊළඟට මසුරුකම නැතුව මසුරුකම නැතුව හොඳට එක හිතකින් දන් දුන්නා. දෙහිතක් නෑ. ඊළඟට සත්‍යවාදී වුණා. හරි වටිනවා ඒක. වංචනික වුණේ නෑ. ඇත්ත කීව පැත්ත ගියත් කමන්නේ. Tamanට කොච්චර ආලාභයක් වුණත් කමන්නේ. කොච්චර පාඩුවක් වුණත් කමන්නේ. ඇත්ත ප්‍රකාශ කළා. බොරුවට තැන දුන්නේ අද වැඩිපුර බොරු කියන්නේ කවුද? මේ ලෝකේ, මේ රටේ දේශපාලක. ඇත්තද බොරුද? ඇත්ත. පුතුම බොරු කියන්නේ. චේතිය බොරු. සුළුපත් බොරු නෙවෙයි. ඉතින් ඒවට රැවටෙනවා මිනිස්සු. දන්නේ නෑ මේ වපුරන්නේ චිත්ත බීජ නේද කියලා. දන්නේ නෑ. අවබෝධයක් නෑ. ඒ චිත්ත දේවල් වපුරුවොත් අස්වැන්නොත් තිත්තයි. පැණිරස දේ වපුරු අස්වැන්නක් පැණිරසයි. කොහොඹ වපුරු අස්වැන්න කොහොඹ. පැණි කොඹඩු වපුරු අස්වැන්න පැණි කොඹඩු. ආ මේ වගේ Taman වපුරන දේවල්ට අනුකූලව විපාක නෙලා ගන්නට ලෑස්ති වෙන්න. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන ඒ විතරක් නෙමෙයි මහණනි මේ විදිහට සංසාරයේ තමන්ගේ ගුණධර්ම නිසා තමන් රැස්කරගත් පිනේ විපාක නිසා උන්වහන්සේ 36 වතාවක් මේ විදිහට ගුණ දියුණු කරගෙන පින් කරලා උන්වහන්සේ 36 වතාවක් සසරේ කලින් ජීවිතවල සක් බින්දු ඊළඟට උන්වහන්සේ දේශනා කළා රාජා අහෝසි චක්කවර්ති ධම්මිකෝ ධම්ම රාජා එතකොට මහා සාගරේ කෙලවර කොට කෙලවර කොට ඇති පෘථුවියට උන්වහන්සේ සක්විති රජ වෙලා තියෙනවා අනේක අනේක සතක් හත්තු ජීවතාවක් කියන්න බෑ මේ වාර ගණනක් පතාංගයන් වහන්සේ කලින් ජීවිතවල උන්වහන්සේ චක්‍රවර්ති රාජ්‍ය එකේ සක්විති රජු වෙලා තියෙනවා එතකොට සක්විති රජ වුණාට පස්සේ පින්වත්නි සක්විති රජෙකුට ලැබෙනවා මහා නර්ග සම්පත්තියද මහා නරක සම්පත් හතක් ලැබෙනවා. මේ ශක්තිත රජ කෙනෙකුට. එතකොට මේකේ සඳහන් වෙනවා චක්‍ර රත්නය ලැබෙනවා. ඊළඟට ලැබෙනවා හස්ති රත්නය, අස්ස රත්නය, මණි රත්නය. ඊළඟට ස්ත්‍රී රත්නය, ගහපති රත්නය, පරිනායක රත්නය කියලා මේ මහා නර්ග රත්න හතක් මේ චක්‍රවර්ති රජ කෙනෙකුට ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයාට දේශනා කරන ඒක රත්නමේ මහණෙනි පරෝ සහස්සං කෝපනමේ භික්ඛවේ පුත්තා අහේසුං සූරා වීරංග රූපා පරසේනප්ප මද්දනා බුදුරජාන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි මම සසරේ කරපු පුණ්‍ය ධර්මයන්ගේ පින් බලයෙන් සතුරු සේනා මැඩලන්න පුළුවන් සූර වීර දූදරු පුත්තු විශේෂයෙන් පුත්තු ලැබුවා කියනවා දහස් ගාණක් සසරේ ලැබපු දරුවෝ සූරවීර දරුවෝ ලැබුවා කියනවා. ඊටාම අවංක සත්පුරුෂ ගුණවත් සතුරු සේනා මැඩලන්න පුළුවන් ශක්තිමත් දහස් ගණනින් මර සසරේ කලින් ජීවිතවල දරුවෝ ලැබිලා හිටියා කියනවා. එතකොට පින්වත්නි අපිට ඒකෙන් දෙයක් පේනව නේද? කෙනෙකුට වාසනාවන්ත දක්ෂ සූරවීර අවංක මේ නිර්භීත දරුවෝ ලැබෙන්නේ පෙර සසරී කරපු පින්වල බලයෙන්. එතකොට ඒ වගේ නිවට නැති, නියාලු නැති, බියගුල් ස්වභාවයක් නැති දක්ෂ වාසනාවන්ත සූර වීර දරුවෝ ලැබෙන්න නම් සසරේ මිනිස්සු පින් කරලා තමයි ඒ වාසනාවක් දරුවෝ ලබන්නේ. අද කාලේ සමහර ලාඩ පින්වත්නි දිමාපියෝ ලැබපු දරුවෝ නිසා දෙමාපිය කොච්චරනම් සෝක වෙනවද බලන්න අපිට විතරයි. ඒ වගේ ප්‍රශ්න පින්වත් හරියට තියෙනවා වරුන්ට. සමහරට දරුවෝ කුඩුව දෙම්බෙහි වෙලා. නීච වැඩ කරනවා කියනවා. ඊළඟට වෙන වෙන දූෂිත වැඩ කරනවා. මේ දෙමව්පිය කියන දේවල්. සමහර දරුවෝ බීමට පුරුදු වෙලා සමහර දරුවෝ දෙමව්පියන්ට ගහනවා, නිඳා කරනවා. අපහාස කරනවා. පස්සෙන් පන්න පන්න ගහනවා. ඒ වගේ මහා පුදුම විදියට දුක් විඳින දෙමාපියෝ මේ සමාජයේ හරියට ඉන්නවා පින්වත් මේ ගම්වල. ඒතර ඒ වගේ අවාසනාවන්ත මේ බාල බොළඳ නීච තුච්ච දරුවෝ ලැබෙන්නේ පෙර පෙර කරපු අකුසල අකුසල විපාකයේදී සමාජ පල්ලි ගන්නවා කියලා දරුවෝ වෙලා ඒ මව් කුසිය උපදිනවා ඒතර උපදින දරුවෝ දරුවෝ නෙමෙයි යක්ෂයෝ. යක්ෂ පැටව. යක්ෂිනී පැටව. ඇය තියාගෙන කිරි පොවාගෙන හදාගෙන වඩාගෙන ලොකු කරගත්තට පස්සේ ඒ අත්වලින්ම ගහනවා. ඒ කටින්ම නිඳා අපහාස කරනවා. සැනසෙල්ලක් නේ. ඇඬු කඳුලින් දෙමාපියෝ ඉන්නේ. ඒතකොට බෝසතාණන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ කරපු පුණ්‍ය ධර්මයන්ගේ පින්බලයෙන් උන්වහන්සේ ලැබිච්ච දරුවෝ මහා පුදුම වාසනාවන්ත නිර්භීත දරුවෝ කියනවා. සූරවීර දරුවෝ කියනවා. සතුරු සේනා මැඩලන්න පුළුවන්. ශක්තිමත් දරුවෝ ලැබුණා කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මහණනි සාගරයේ අවසන් කොට ඇති මේ ලෝකේ උන්වහන්සේ ඒ ජීවිතය තුළ අදන් දින දඬුමුගුරු නැතුව අසත් තේන අවියාවුද නැතුව ධර්මයෙන් ජයග්‍රහණය කරමින් ධර්මයෙන් දිනමින් මේ ජීවිතේ නාසි ගත කළා කියලා. කලින් ජීවිතවල. ඒත් මේ සියලු දේවල් වලින් අපට පේනවා පින්වත්නි බෝසතාණන් වහන්සේගේ ජීවිතය කියන්නේ නම් මොකද්ද? පිළින් පිරුණු පිළින් පිරුණු පිළි මූර්තිය. ඒ බුදුරජාන් වහන්සේ තරම් සසරේ පින් කළ කෙනෙක් මේ ලෝකේ මානව ඉතිහාසය තුල කොතනකවත් නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ අපට වදාලා පුංචි පිනක් කළා. ඒකේ විපාකය ඒකේ විපාකයක් තියෙනවා කියනවා. උන්වහන්සේ දේශනා කළේ මාප්පමඤ්ඤත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. උදබින්දු නිපාතේන උදකුම්බෝපි පූරති. පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝපතෝ කම්පියාචින. උන්වහන්සේ දේශනා කරනවා මාප්පමඤ්ඤත පුඤ්ඤස්ස නමන්තං ආගමිසති පුංචි පිනක් කරලා කෙනෙක් හිතනවා අනේ මේ පින විපාකේ මා කරා එන්නේ නැති වෙයි. ඒ පුංචි පිනක් මං කළේ බුදුරජාන් වහන්සේ වදලා මාප්පමඤ්ඤත. එහෙම එකක් තිබා කියනවා. පුංචි පින අපිට සතුට බත් ටිකක් දුන්නා. පාරේ ඉමාගාත යන සතෙකුට බත් ටිකක් දුන්නා. ආත්ම සීයක තානිසංස. පුංචිද? පුංචි නෑ. ආන්නේ නිසා භාග්‍යවතුන් වහන්සේ අපට කියනවා මා ප්‍රමඤ්ඤත සුළු කොට සලකන්ට එපා. උදබින්දු නිපාතේන උද කුම්භෝ පිපූරති. පූරති දීරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පියාචන. ඥානවන්ත කෙනා ඒ බව තේරුම් අරගෙන ජීවිතයේ හැම මොහොතකම පුංචි පුංචි පින් කරනවා කියනවා. ඒක හරියට මොන වගේද? වතුර කලයකට වතුර බින්දුව බින්දුව බින්දුව වැටෙන්නේ මොකද වෙන්නේ? ටික වෙලාවක් යද්දි කලේ වල්ලේ කලේ වතුරෙන් පිරීලා ඉතිරෙනවා කියනවා. ආන් මේ වගේ ඥානවන්ත මිනිස්සු කුංචි කුංචි පින්කම් කරලා පිළින් පිරීලා මහා පින් ගඟුල් බවට පත් වෙලා මියදලා ස්වර්ගයේ උපදිනවා. ඒ නිසා පින්වත්නි පින සුළුයි කියලා කොයිම වෙලාවක කොයිම වෙලාවකත් පිනට අපහාස කරන්න එපා. පින පිනේ විපාක මා කර එන්නේ නැtei කියලා හිතන්න එපා. කාටවත් කරන කවුරුවත් කරන පින් දිහා බල හොල්ලන්න එපා. හින්දා කරන්න එපා, ගරාන්න එපා. ඔබට කරන්න බෑ නම් ඔබ ඒ දිහා බල සතුටු වෙන්න. බනින්න එපා. චෝදනා කරන්න එපා පින්ට. ගරහන්න එපා. අර එක පවුලක් සිටියා ඒ පවුලේ <clears throat> බ්‍රාහ්මණයා විසදිතු. ඒ නෝනා ඒ බ්‍රාහ්මයාගේ බිරිඳ සහ ලේලි හරි ශ්‍රද්ධාවන්තයි. මේගොල්ලෝ සූදානම් වුණ ධාතු චෛත්‍යයක් වගේ ලියන්න. මල් නෙලාගෙන යන්න ලෑස් දිනකොට අර බමුණා කියා බලට පිස්සුද? ඔය යට කටුවට වගේ ලියන්නේ. <clears throat> මෙන්න මේ ගෙදර වැඩක් බලන්න හිටපල්ලා කිව්වා. යන්න එපා කිව්වා. ඒ වුණාට ඒක ගණන් ගත්තේ නෑ. අර දෙන්න ගිහිල්ලා ඒ ධාතු චෛත්‍ය වන්දනා කළා. කාලයාගේ ඇවෑමි ඒ ඒ බිරිඳයි ලේලි මරණයට පත් කරලා දෙව්ලොව පන්නා. අර කෙනා මරණින් මත්තේ පෙරේත ලෝකෙ උපන්න පෙරේතෙක් වෙලා. එක ගෙදරට බත්තලී කාගෙන හිටපු තුන් දෙනා. මොකේ වෙනසද? පින්නේ වෙනස. අර පිනට ගර්හා කරා. ඒ නිසා පින්වත්නි කවුරුවත් කරන පිනක් දිහා බැලලා ඔබ කලබල වෙන්න එපා. ඔබට කරන්න බැරි නම් ඔබ දිහා බැලලා සතුටු වෙන අනේ සාදු සාදු කියලා කියන්න. අනුමෝදන් වෙන්නේ. ඒක ඒක කතා කියන්න ගියොත් එහෙම ඒකේ විපාකයේ තමන් කරාගෙන ඒක වළක්වන්න බෑ කියනවා. ඒ නිසා පින්වත්නි මේ දේශනාව බලන් බෝසතාණන් වහන්සේ කලින් ජීවිතේ මෛත්‍රී වඩපු හැටි. මේ මෛත්‍රී බලයෙන් උන්වහන්සේ ඒ උන්වහන්සේ ලැබිච්ච විපාක සක්දෙන්දු වෙච්ච හැටි. ඒතකොට උන්වහන්සේ ඒ ජීවිත කාලයේම ඒ පින් කරලා උන්වහන්සේ ලැබපු ආත්ම භාවය කොයිතරම් සුන්දරයිද සුන්දර ප්‍රතිඵල අත්විඳපු කිනා බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි ආසවදාලේ මා පුඤ්ඤ බායි පිනට බය වෙන්න එපා කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි අපට මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාව බුද්ධ ශාසනය විතරයි අපට තියෙන පිහිට පිළිසරණ වෙන නම් පිහිට පිළිසරණ කාටවත් නැහැ. ඒ නිසා මේ බුද්ධ ශාසනය අපි හැමදෙනාම උතුම් දානමය පින්කම් සීලමය පින්කම් භාවනාමය පින්කම් සිදු කරගෙන හොඳට මේ සීලය දිනු කරගෙන සමාධිය දිනු කරගෙන ප්‍රඥාව දිනු කරගෙන ඔබ හැමදෙනාටම ගෞතම බුද්ධ ශාසනයෙහි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා සාදු සාදු සාදු මේ පින දෙවියන්ට පින් පඳුරක් වේවා කියන අදහසින් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං හැම දිනාටම තෙරුවන් සරණයි සතු සතු සතු